පෙරවන් සර්ණයි හැම දිනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. අපි පසුගිය සතියේ ආරම්භ කළා අභිධර්මයේ මූලික කරුණු මාත් ප්‍රධාන මාතෘකාව යටතේ චෛතසික ධර්ම විග්‍රහ කිරීම. එහිදී අපි මුලින්ම කතා කරන්න පටන් ගත්තේ මේ චෛතසික ධර්මයන්හි සබ්බචිත්ත සාධාරණ චෛතසික පිටිපද. සබ්බචිත්ත සාධාරණ කියලා පැහැදිලි කළේ සෑම සිතකම අනිවාර්යෙන් යෙදෙන හැම හිතකටම පොදු සාධක හැටියට ක්‍රියාත්මක වෙන චෛතසික ධර්ම. එතකොට සෑම සිතකටම කියලා කිව්වේ කුසල්සිත, අකුසල්සිත, ක්‍රියාසිත, විපාකසිත කියන මේ සෑම වර්ගයකම සිත්වල පොදු සාධක හැටියට චෛතසික හතක් යෙදෙනවා. පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතින්ද්‍රිය, මානසිකාර යන. ඒ චෛතසික හතෙන් අපි පළවෙනි චෛතසිකය පිළිබඳව පමණයි ගිය සතියේ කතා කළේ. පස්ස චෛතසිකය. ඒ පිළිබඳව අපි දීර්ඝ විග්‍රහයක් සිද්ධ කළා. අපි එහිදී ප්‍රධාන වශයෙන්ම අවධාරණය කළා බුදුදහමේ විශේෂයෙන්ම පරමාර්ථ ධර්ම පිළිබඳ කතාවේදී පස්ස කියලා හඳුන්වනවා නම් හඳුන්වන්නෙම මනසින් අරමුණ ස්පර්ශ කිරීම පිළිබඳවයි. ඒ මනසේ පහළ වෙන පස්ස චෛතසිකයෙන් තමයි ඒ අදාළ අරමුණ ස්පර්ශ කරන්නේ. එහෙම නැතුව භෞතික වශයෙන් අපට කයින් දේවල් ස්පර්ශ කරනවා කියලා කිව්වට එතන සැබවින්ම කාය ප්‍රසාදයට ඒ අරමුණ අරමුණු වීමක් විනා අර ඇසට රූප ඡාය ඇසට වර්ණ ධාතු අරමුණු වෙන්න වගේ කනට ශබ්ද රූපය අරමුණු වෙන්න වගේ නාසයට ගන්ධ රූපය දිවට රස රූපය අරමුණු වෙන්න වගේ කයට පොට්ටබ්බ රූපය පඨවි තේජෝ ආයෝ කියන මේ මහා භූත රූප තුනේහි ස්වභාවය කයට අරමුණු වෙනවා. ඒ අරමුණු වීම තමයි අපි පොට්ටබ්බ කියලා හඳුන්වන්නේ. එය සාමාන්‍ය ලෝකයා ස්පර්ශ කියලා හඳුනා ගන්නවා. නමුත් මේ දහම් කතාවේදී විශේෂයෙන් පරමාර්ථ ධර්ම පිළිබඳ පැහැදිලි කරනකොට පස්ස හෝ ස්පර්ශ කියන හඳුන්වනවා නම් ඒ හඳුන්වන්නේ සිතින් අරමුණ ස්පර්ශ කිරීමයි කියන කාරණය අපි විශේෂයෙන් අවධාරණය කළා. එතකොට අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතිරි චෛතසික ධර්ම පිළිබඳව කාල වේලාවේ හැටියට අපි චෛතසික ධර්ම එකක් හෝ දෙකක් හෝ පැහැදිලි කරගන්නට උත්සාහ කරමු. එතකොට මේ සම්මචිත්ත සාධාරණ චෛතසික ධර්මවල දෙවැනි චෛතසිකය තමයි වේදනා චෛතසිකය. ඒතර වේදනා චෛතසිකය කියන්නේ සෑම අරමුණක්ම ඒ අරමුණට ආවේනිකව රසයක් සහිතව තමයි ක්‍රියාත්මක වෙන්නේ. අරමුණට අදාළ රසයක් තියෙනවා. එතකොට සිතින් කරන්නේ අරමුණ ගැනීමයි. ඒ අරමුණ ගන්නකොට ඒ අරමුණේ තියෙන රසය ගන්නා ගුණයකුත් මේ සිතත් එක්කම ජනිත වෙනවා. ඒ අරමුණු රසය ගන්නා ගුණය තමයි වේදනා කියලා කියන්නේ. එතකොට ඒ රසය ගන්නවා කියලා කියන්නේ රසය විඳ ගැනීමක් නිසා ඒ චෛතසිකය වේදනා චෛතසිකයයි කියලා හඳුන්වනවා. එතකොට සෑම අරමුණක්ම ඒ ඒ අරමුණට ආවේනික රසයකින් යුක්ත නිසා සෑම සිතක්ම පහළ වෙනකොට ඒ අරමුණ ගන්නා වූ වේදනා චෛතසිකයත් අනිවාර්යයෙන්ම ජනිත වෙනවා. මොකද විඥානයේ සිතේ ප්‍රධාන කෘත්‍යනේ අරමුණු ගැනීම. ආරම්මන විඥානන අරමුණ දැන ගැනීම. එතකොට අරමුණ දැනගන්නට ඒ සිත පහළ වෙනකොට ඒත් එක්කලා මේ අරමුණු රසය හරියට ග්‍රහණය කරගන්නට යම් ගුණයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට අන්නේ ගුණයට තමයි ඒ සිතේ පහළ වෙන ගුණාංගය තමයි මේ වේදනා චෛතසිකය කියලා හඳුන්වන්නේ. මේ වේදනා චෛතසිකය අපට ජීවිතය සම්බන්ධව සසර සම්බන්ධව පැවැත්ම සම්බන්ධව නැවැත්ම සම්බන්ධව තාමත්ම සුවිශේෂ චෛතසික ධර්මයක්. ඒ කුමක් නිසාද? සමස්ත සසර ගමන උඩු යටි කුරු කරන්නට මේ චෛතසික ධර්මය අපට බලපෑම් ඇති කරනවා. ඒ කියන්නේ අපිව නිරේ උපද්දවන්නට මේ වේදනා චෛතසිකය අපට යම්කිසි පසුබිමක් හදනවා. ඊළඟට අපි සුගතිය උපද්දවන්නට අපි විසින් කුසල් කරවන්නට අකුසල් කරවන්නට ඒ වගේම ධාන ආදී වඩන්නට නිවන් දකින්නට මේ සියල්ලක්ම සඳහා මේ නාම රූප ධර්මයන් මෙහෙවන මෙහෙවන ප්‍රධාන ගුණයක් තමයි මේ වේදනා කියන චෛතසිකයේ කෙරෙන්නේ. එතකොට එනිසා අපිට ධර්මයේ පිළිබඳව කතා කරනකොට විශේෂයෙන් පටිච්චසමුප්පාද කතාවේදී කියන්නේ හේතුඵල වශයෙන් මේ සංසාර ප්‍රවෘත්තිය සිද්ධ වීමේදී වේදනාව තාම ප්‍රබල සාධකයක් වෙනවා විශේෂයෙන්ම මේ වේදනාව පිළිබඳව අපේ මහානායක හඳුරෝ අභිධර්මයේ මූලික කරුණු ග්‍රන්ථයේහි කෙටි විස්තරයක් දක්වන්නේ අපි මේ විස්තරය මූලික වශයෙන් කියවලාම තේරුම් අරගෙන ඊට පස්සේ අපි මේ පිළිබඳව තරමක් විග්‍රහ කරගමු. හොඳ භවය, නරක භවය, මධ්‍යම භවය යන මේ තුන අතුරින් එක්තරා ස්වභාවයක් සෑම ධර්මයකම සෑම වස්තුවකම ඇත්තේය. ඒවාට ආරම්මන රසයයි කියනු ලැබේ. ඒ රසය අරමුණ වසාගෙන එහි පැතිර පවත්නා ස්වභාවයකි. අරමුණ අනෙකකි රසය අනෙකකි. අරමුණ ද්‍රව්‍ය වශයෙන්ද රසය එහි ගුණයක් වශයෙන්ද සැලකිය යුතුයි. සිතින් කරනුයේ අරමුණ දැන ගැනීමයි. සිතින් අරමුණ ගන්නා කලෙහි එය සමගම අරමුණ වසාගෙන සිටින්නා වූ එහි රසය ගැනීමක්ද වේ. රසය අරමුණේ අනෙකක් වන්නාක් මෙන්ම රසය ගැනීමද අරමුණ ගන්නා විඥාණයෙන් අනෙකකි. රසය අරමුණ නිසා වන්නක් මෙන්ම රසය ගැනීමද අරමුණු ගැනීම කරන විඥානය නිසා ඒහා බැඳී පවතින. එබැවින් ඒ චෛතසිකේ. ඒ රසය ගැනීම රස විඳීමකි. එබැවින් එයට වේදනාව යන නම කියනු ලැබේ. රසයෙන් තොරව අරමුණක් ඇති නොවන්නක් මෙන්න අරමුණ වසා සිටින රසය ගන්නා ස්වභාවය වූ වේදනාවෙන් තොරව වේදනාව හා අමිශ්‍රව කිසි කලෙක විඥාණයට පමණක් ඇති නොවිය හැකියි. විඥානයේ සෑම කල්හිම ඇති වෙන්නේ වේදනාවත් සමගමය. එබැවින් වේදනාව ਸਰව චිත්ත සාධාරණ චෛතසිකයක් වේ. ඒ වේදනාව තුන් ආකාර වූ ආරම්මන රසයගේ වශයෙන් තුන් ආකාර වේ. ආරම්මණයගේ හොඳ බව ගන්නා වූ වළඳන්නා වූ ස්වභාවය සුඛ වේදනා නම්ද සෝමනස්ස වේදනා නම්ද වේ. ආරම්මණයගේ නරක බව ගන්නා විඳින්නා වූ ස්වභාවය දුක්ඛ වේදනා නම්ද දෝමනස්ස වේදනා නම්ද වේ. ආරම්මණයගේ මධ්‍යම ස්වභාවය ගන්නා විඳින්නා වූ ස්වභාවය උපේක්ෂා වේදනා නම් වේ. සායම නිසා වතුරේ ආකාරය වෙනස් වන්නක් මෙන් වේදනාව නිසා සිතේ ආකාරය වෙනස් වේ. දැන් ওই විදිහට තමයි මහානායක හඳුරෝ මේ අභිධර්මයේ මූලික කරුණු ග්‍රන්ථයේ වේදනා කියන චෛතසිකය පැහැදිලි කරයි. එතකොට මෙහිදී විශේෂයෙන්ම දක්වන කාරණය තමයි අරමුණු රසය ගැනීම ක්‍රම තුනකට සිද්ධ වෙන්නට පුළුවන්. සෝමනස්ස සුඛ සෝමනස්ස වශයෙන් එහෙම නැත්නම් දුක්ඛ දෝමනස්ස වශයෙන් එහෙම නැත්නම් උපේක්ඛාවස. දැන් එතකොට අපට හමු වෙනවා වේදනානුපස්සනා සතිපට්ඨානයේදී මේ සුඛ දුක්ඛ උපේක්ඛා කියන කාරණා තුන තමයි එතනදී විදර්ශනාවට භාජනය කරන්නේ. ඒ වගේම තවත් බොහෝ තැන්වල සුඛ දුක්ඛ උපේක්ඛා කියලා පමණක් දක්වනවා. සමහර තැන්වල සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා කියලා පස් ආකාරයකින් දක්වනවා. එතකොට මේ පස්සාකාර ප්‍රභේදයක් වෙන්නේ කොහොමද? අර ඉන්ද්‍රිය හා බද්ධව ක්‍රියාත්මක වෙන විඥාණයෙන් කෙලින්ම සුඛ දුක්ඛ උපේක්ඛා වශයෙන් ආරම්මන රසය හඳුනා ඊට පස්සේ ඒ ආරම්මන රසය පිළිබඳව මනසින් නැවත ග්‍රහණය කරනකොට මනසින් ස්පර්ශ කරනකොට එහෙම නැත්නම් ඍජුවම මනසින්ම ආරම්මණය ගන්නකොට ඒ මනෝද්වාරය විසින් ආරම්මණය හඳුනාගන්නේ විශේෂයෙන්ම සෝමනස්ස වශයෙන්, දෝමනස්ස වශයෙන් නැත්නම් උපේක්ඛා. දැන් මේක අපි තරමක් පැහැදිලි කරගත්තොත් මෙහෙම දැන් අපිට බාහිර ලෝකයේ අරමුණු ස්පර්ශ කරන්නට පුළුවන් ඉන්ද්‍රයන් පහක් තියෙනවා චක්කසෝත ඝාන ජීවහා කාය වශයෙන්. එතකොට බාහිර අරමුණුත් අභ්‍යන්තර අරමුණුත් ළඟ තියෙන දුර තියෙන ඕනෑම අරමුණක් ස්පර්ශ කරන්න පුළුවන් සිතට එහෙම නැත්නම් මනෝද්වාරයට. එතකොට ඒ ඇසින් රූපයක් හඳුනා ගන්නකොට ඇති වෙන සිත තමයි චක්කු විඤ්ඤාණය. කනින් ශබ්දයක් හඳුනා ගන්නකොට සෝත විඤ්ඤාණය. නාසයෙන් ගන්ධයක් හඳුනා ගන්නකොට ඝාන විඤ්ඤාණය. දිවෙන් රසයක් හඳුනා ගන්නකොට ජීවහා විඤ්ඤාණය. මේ චක්කු සෝත ඝාන જીවහා කියන මේ විඥාන හතරම අරමුණු රසය ගන්න උපේක්ඛා සහගත. ඒ උපේක්ඛා සහගතව චක්කු විඥාණයෙන් සෝත විඥාණයෙන් ඝාන විඥාණයෙන් જીවහා විඥාණයෙන් ආරම්මණය ගත්තට පස්සේ ඒ ආරම්මණය පිළිබඳව එතනින් එහාට සම්පටිච්ඡන සම්තිරණ වොත්තපන කියන මේ සිත් තමයි මේ අරමුණ පිළිගෙන මේ අරමුණ මොකක්ද කියලා විමසලා බලලා මේ අසවල් අරමුණයි කියලා තීරණය දැන් ඉදිරියට හමු වෙන්නේ ගිහියෙක්ද පැවිද්දෙක්ද ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද හතුරෙක්ද මිතුරෙක්ද කවුරු දැක්කා වුණත් ඒ වර්ණ ධාතුව එහෙම නැත්නම් වර්ණ රූපය අරමුණු කරමින් අර චක්කු විඥානය පහළ වෙනවා හතුරා වුණත් මිතුරා වුණත් හිතවතා වුණත් අහිතවතා වුණත් ගිහියා වුණත් පැවිද්දා වුණත් අර චක්කු විඥාණයට පුළුවන්කම තියෙන්නේ ඒ අරමුණු රසය උපේක්ඛා සහගතව ගන්නට පමණයි ඊට පස්සේ දැන් ඊළඟට සිත උත්සාහ කරනවා මනෝද්වාරයෙන් හඳුනා ගන්නට වෑයම් කරනවා මේ ආරම්භනේ කුමක්ද කියලා ඒ කුමක්ද කියලා සොයනකොට තමයි කලින් ගත්තු සංඥා සටහන් අරමුණු තීරණ ආකල්ප මනෝභාවයන් රුචි අරුචිකම් අද්දකීම් මේ සියල්ල සමග මුසු වෙලා මේ දැකපු ආරම්භණය මේ පැවිද්දෙක්ය මේ ගිහියෙක්ය මේ ස්ත්‍රියක්ය මේ පුරුෂයෙක්ය මේ මගේ මිතුරෙක්ය මේ සතුරෙක්ය ආදී තීරණවලට එළඹෙන අන්නේ තීරණ වලට එළඹුණාට පස්සේ එතනින් පස්සේ ඇතිවෙන ජවන්සිත සෝමනස්ස සහගත වෙනවද දෝමනස්ස සහගත වෙනවද කියලා එහෙම නැත්නම් උපේක්ඛා සහගත වෙනවද කියලා තීරණය වෙන්නේ අර අරමුණ පිළිබඳව ඇති කරගන්නා නිගමනය මත. එතකොට කනින් එන ශබ්දය සම්බන්ධවත් එහෙමයි. ඒ ශබ්දය බාහිර හඬ අරමුණු කරනකොට ඒකට සුඛ දුක්ඛ ස්වභාවයක් හෝ සෝමනස්ස දෝමනස්ස ස්වභාවයක් ඇති කරන්න බෑ ඒක ඇති වෙන්නේ උපේක්ඛා සහගතවමයි ශබ්දය අරමුණු කරන්නේ හැබැයි මේ ශබ්දය පිළිබඳ තීරණ ගන්නකොට මනස විසින් ඒ හොඳයි නරකයි වශයෙන් තීරණය කළාට පස්සේ ඒ අරමුණ හොඳයි ප්‍රියයි කියලා තීරණය කළොත් සෝමනස්ස සහගත සිත් පෙලක් ඇති වෙනවා ඒක නරකයි අප්‍රසන්නයි කියලා තීරණය කළොත් දෝමනස්ස සහගත සිත් පෙලක් ඇති වෙනවා ඒ ඒ දෙආකාරයෙන් මේකේ විශේෂ රසයක් තමන් භුක්ති විඳින්නේ නැත්තම් ඒ පිළිබඳව බොහොම උපේක්ඛා සහගතව සිත් පහළ වෙලා ඒ චිත්ත පරම්පරාව ඉක්මනින් අහෝසි වෙනවා උපේක්ඛා සහගත වෙනකොට මොකද ඒකේ එච්චර බලවත් රසයක් අල්ලගන්න උපාදාන කරගන්න නැති නිසා. එතකොට මේ විදිහට අර චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, જીවහා විඥාන කියන මේ හතරේ දිවෙන් රස ගන්නකොටත් එහෙමයි. ඒ රසය තිත්ත රසක් වුණත්, කටුක රසක් වුණත්, මිහිරි රසක් වුණත්, පැණි රසක් වුණත්, ඇඹුල් රසක් වුණත් ඒ සම්බන්ධව જીවහා විඥානය උපේක්ඛා සහගතමයි. ඊට පස්සේ මේ අසවල් රසයයි කියලා තේරුම් අරගෙන ඒ රසයට තමන් ප්‍රිය වෙනකොට ඒ දිවට දැනුණු රසය පිළිබඳව එතනින් එහාට සෝමනස්ස සහගත සිත් පහළ වෙනවා. ඒක කටුකයි ඒක තිත්තයි ඒක කර්කශයි කසට රසයි මම මේකට අප්‍රසන්නයි අකමැතිම රසයක් ඒක කියලා ගන්නකොට එතනදී දෝමනස්ස සහගත ස්වභාවයක් ඇති එතරම් තදින් ගන්න ස්වභාවයක් නැතිනම් ඒකට මධ්‍යස්තව උපේක්ඛා සහගත මනෝභාවයක් නැති සිත් ඇති ඊළඟට නාසයෙන් ගන්න ආග්‍රහණ පිළිබඳවත් එහෙම. හැබැයි කයෙන් අරමුණු ගන්නකොට කයින් අරමුණු හඳුනා ගන්නකොට කාය ප්‍රසාදයෙන් ගන්නෙ මොනවද? පඨවි, තේජෝ, වායෝ. ආපෝ ස්වභාවය කයට අරමුණු වෙන්නේ නැහැ. ඇසට අරමුණු වෙන්නේ වර්ණ රූපේ පමණයි, කනට ශබ්ද රූපේ පමණයි, නාසයට ගන්ධ රූපේ පමණයි, දිවට රස රූපේ පමණයි. කයට රූප තුනක් අරමුණු වෙනවා. පඨවි, තේජෝ, වායෝ. පඨවි කියලා කියන්නේ තද බව, ඒ තද භවයේ අඩු බව මොලොක් බව හැටියට දැනෙනවා. ඊළඟට තේජෝ කියලා කියන උණුසුම ඒ උණුසුමේ අඩු බව සිසිල් බව හැටියට දැනෙනවා. ඊළඟට වායෝ කියලා කියන්නේ පිම්බෙන තල්ලු කරන ගතිය. එතකොට ඒ තල්ලු කරන ගතිය පිම්බෙන ගතියත් එක්කලා මෘදු බවක් දැනෙන්නට පුළුවන්. එහෙම නැත්නම් කයට යම්කිසි තල්ලු වෙන බවක් වේගයක් දැනෙන්නට පුළුවන්. එතකොට මේ විදිහට කය විසින් මේ ධාතු තුන හඳුනා ගන්නවා අරමුණු කරනවා. ඒ අරමුණු කරනකොට අර පඨවි තේජෝ වායෝ ආදිය භූත රූප කියලානේ හඳුන්වන්නේ. භූත රූප කියලා කියන්නේ මහත් මහත් ආකාරයෙන් රළු විදිහට ඒක රාශී වෙලා ක්‍රියාත්මක වෙනවා. එතකොට දැන් කයත් ඒ විදිහට ඕලාරික විදිහට රළු විදිහට සැකසෙච්ච දෙයක්. අර පඨවි තේජෝ වායෝ කියන ධර්මත් අර වර්ණ ධාතුව, ශබ්ද ධාතුව, ගන්ධ ධාතුව වගේ සෞම්‍ය රූප නෙමේ. ඒ ඒ සෞම්‍ය ඒවා හඳුන්වන්නේ අභිධර්මයේදී ඒවා රූප ගැන ඉගෙන ගන්නකොට ඉගෙන ගත්ත හැකි උපාදාය රූප කියලා. ඒ කියන්නේ ප්‍රධාන රූප හතර තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර. ඔය හතර නිසා හටගන්නා රූප තමයි අනිත් ඒවා. ඒ නිසා ඒවට කියනවා ඊතුරු 24ටම කියන උපාදාය රූප කියලා. උපාදාය කියලා කියන්නේ මේ භූත රූප නිසා හටගන්නා රූප. එතකොට භූත රූප කියලා කියන්නේ මහත් මහත් ආකාරයෙන් ස්කන්ධ ආකාරයෙන් ඉන්ද්‍රයන්ට අරමුණු වෙන ස්පර්ශ වෙන ආකාරයෙන් ඕලාරික මට්ටමින් පහළ වෙන රූප. එතකොට බෙදාගෙන ගියන් පස්සේ එතන තියෙන ශක්ති සමූහයක් විතරයි. නමුත් ඒක රළු විදිහට ස්පර්ශ වෙන ගතියෙන් යුක්තයි. එතකොට දැන් අර අසකන නාසය දිව කියන ඉන්ද්‍රයන්ගෙන් අරමුණු ගන්නකොට ඊටාම සෞම්‍යයි. ඒ සෞම්‍ය බව නිසා චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, જીවහා විඥාන කියන උපේක්ඛා සහගතමයි. හැබැයි කාය විඥානය අර රළු ආරම්භණය අරමුණු කරන නිසා එතනදී කය විසින් සුඛ වශයෙන් හෝ දුක්ඛ වශයෙන් ඒ ආරම්මනේ ග්‍රහණය කරන්න පුළුවන්. එක්ක සුඛ වශයෙන් නැත්නම් දුක්ඛ වශයෙන් නැත්නම් උපේක්ඛා වශයෙන්. එතකොට සුඛ වශයෙන් ග්‍රහණය කරන්නේ සෞම්‍ය ආරම්මන. මෘදු මොලොක් අපි හිතමු අර පඨවි ගුණය වඩා තදින් දැනෙනකොට අපට මොනවා හරි ඇනෙනවා වගේ රිදෙනවා වගේ දැනෙන්නට පුළුවන්. එතකොට දුක්ඛ සහගත කාය ඒ පඨවි ගුණය අඩු වෙනකොට මෘදු විදිහට මොලොක් විදිහට දැනෙන්නට පුළුවන්. වායෝ ගුණය දැනෙනකොට මෘදු විදිහට මොලොක් විදිහට දැනෙන්නට පුළුවන්. සෞම්‍ය විදිහට දැනෙන්නට පුළුවන්. එතකොට ඒක පිළිබඳව සුඛ සහගත ස්වභාවයක් ඇති ඊළඟට උණුසුම ඒක උණුසුම අඩු වැඩි බව උණුසුම වැඩි වුණත් ඒක කර්කශ විදිහට දැනෙනවා උණුසුම උපරිම අඩු වුණත් ඒක කර්කශ විදිහට ඒ කියන්නේ සීතල වැඩි වෙනකොට ඒත් අපිට ඒක කටුක විදිහට දැනෙනවා. උණුසුම වැඩි වෙනකොටත් කටුක විදිහට දැනෙනවා. ඒතර මධ්‍යස්ථාකාරයෙන් උෂ්ණත්වයේ පවතිනකොටත් අපිට ඒක සෞම්‍ය විදිහට සුඛ වේදනාවක් හැටියට දැනෙනවා. ඒතර ওই විදිහට සුඛ දුක්ඛ වශයෙන් පැහැදිලිව ගන්න තරම් ආරම්භනේ ප්‍රබල නැතිනම් එබඳු තැන්වලදී මධ්‍යස්ථාකාරයෙන් උපේක්ඛා සහගතව ගන්න. දැන් අර අපි සිහිපත් කළානේ ඇසින් ගන්න අරමුණ නිසා ඊට පස්සේ සිත් පෙළක් පහළ වෙනවා. ඒ අරමුණ පිළිගන්නා සිතක්, සම්පටිච්ඡන සිතක්, ඊට පස්සේ ඒ අරමුණ මොකක්ද කියලා සොයලා විමසන සිතක්, ඊට පස්සේ අරමුණ පිළිබඳ තීරණයකට එළඹෙන සිතක්. වොත්තපන වශයෙන් ඇති වෙනවා. ඒ වගේම මේ කයෙන් අරමුණු හඳුනා ගන්නකොට ඒ කයින්ගත්තු අරමුණ පිළිබඳවත් අර විදිහට සම්පටිච්ඡන පිළිගන්නා සිතක් ඇති වෙනවා. දැන් කායද්්වාරයෙන් පාදක කොටගෙන ඇති උනේ කාය විඥානේ. එය නිරුද්ධ වෙනවා. ඊට පස්සේ මනෝද්්වාරය විසින් උත්සාහ කරනවා මේ අරමුණ පිළිගෙන ඒ අරමුණ මොකක්ද කියලා විග්‍රහ කරගන්න. ඒ විග්‍රහ කරගන්න උත්සාහ කරනකොට අර పూర్ව සංඥා, අත්දැකීම්, මනෝභාවයන්, ආකල්ප, තීරණ ඒ සියල්ල පාදක කොටගෙන අපි ඒ පිළිබඳ තීරණ ගන්නවා. අන්නේ තීරණ ගැනීමේදී දැන් අපි හිතමු අරමුණ කටුක විදිහටයි අපට දැනුනේ කියලා. එතකොට දුක්ඛ සහගත කාය විඥානයක් තමයි ඇති නමුත් ඒ දුක්ඛ සහගත කාය විඥාණයට සමහර විට සිත ප්‍රිය වෙන්නට පුළුවන්. මොකක් හෝ හේතුවක් නිසා. එහෙම ප්‍රිය වුණොත් එතනින් පස්සේ අර දුක්ඛ සහගත කාය විඥාණය තමයි කයට අරමුණ ස්පර්ශ කරනකොට ඇති වෙන්නේ. හැබැයි මනෝද්වාරික වශයෙන් ඊට පස්සේ ජවන්සිට ඇති වෙනවා ඒ අරමුණට ප්‍රිය කරන ස්වභාවය. සමහර විට ඒ අරමුණට අප්‍රිය කරන විදිහේ ඒ දුක්ඛ සහගත අරමුණ ප්‍රතික්ෂේප කරන විදිහේ දෝමනස්සයක් ඇති වෙන්න පුළුවන්. සමහර විට ඒ ගැන සෝමනස්සයක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට අර සෞම්‍ය අරමුණක් සුඛ සහගත අරමුණක් දැනුණාම සම්පටිච්චන සම්තීරණ වොත්තපනාදී සිත් වලින් මේක පිළිගෙන තීරණය කරනකොට ඒ සෞම්‍ය අරමුණ පිළිබඳව Tamanට සෝමනස්ස සහගත බවක් ඇති වෙන්නත් පුළුවන් සෞම්‍ය අරමුණ පිළිබඳව Tamanට දොම්නසක් පහළ වෙන්නත් පුළුවන් අපි උදාහරණ හැටියට ගත්තොත් මෙහෙම දැන් අපි හිතමු යම් කෙනෙක් උඩට ඉඳලා පල්ලෙහාට තමන් දැනුවත් නොවි එහෙම නැත්නම් పూర్ව තීරණයකින් තොරව තමන්ගේ කැමැත්තකින් තොරව තමන්ට ඉහළක ඉඳලා පහළට වැටුනොත් තමන්ගේ කය ඒ මොහොතේදී අපිට කයට අනතුරක් නොවෙන්න පුළුවන් අපි හිතමු වතුරකට වගේ වැටෙන්න කියලා. ඒතර කයට අනතුරක් වෙන්නේ නැහැ. හැබැයි අර පහළට වැටෙනකොට අපේ කයට අර වායු පීඩනය ආදියත් එක්කලා එක්තරා පීඩාකාරී බවක් දැනෙනවා. එතකොට මේ පීඩාකාරී බව කයට දුක්ඛ සහගත කාය වේදනාවක් හැටියට හඳුනා ගන්න පුළුවන්. එතකොට තමන් ඒක බලාපොරොත්තු නොවුනා නම් ඒක කලින් අත්දැකීමක් ලබලා නැති එකක් නම් ඒ අර ඒ ඇතිවන తත්වය පිළිබඳව මනස පැතිගන්න. පැතිගත්තු ගමන් ඒ ඇතිවෙන වේදනාව පිළිබඳව මනසේ දුම්නසක් පහළ වෙන්නට පුළුවන්. දැන් දුක්ඛ සහගත කාය විඥානයක් ඇති වුණා. ඒ ගැන දෝමනස්සයක් මනසින් ඇති වුණා. ඒක ගැන තීරණ ගනිමු. දැන් සමහර වෙලාවට තරුණ දරුවෝ ළමයි ඉහළ ඉඳන් පහළට වතුරට පනිනවා. ඒක ක්‍රීඩාවක් හැටියට දැනගෙන ආස්වාදයක් ලබන්නට ඒක කරනවා. දැන් ඒක කරනකොටත් අර උඩ ඉඳලා පල්ලෙහාට වැටෙනකොට අර කයට දැනෙන තෙරපුණ වායු පීඩනය කයට දැනෙනවා. සමහර වෙලාවට අපිට දැනෙනවා මේ නිකන් ඇතුළ පෙනහළු ආදී නිකන් ගැලවිලා යන්න හදනවා වගේ ගතියක් දැනෙන්න පුළුවන්. හැබැයි දැන් මේ මේ අත්දැකීම විඳීමේ අපේක්ෂාවෙන් ඒක බලාපොරොත්තුවෙන් ඒක ඒකට කැමැත්තෙන් අපි ඒ ඉහළ ඉඳලා පල්ලෙහාට පනිනකොට වේදනාව කටුකයි. එතකොට දුක්ඛ සහගත කාය විඥානයක් ඇති වෙන්නේ. හැබැයි සිත විසින් ඒක සෝමනස්ස සහගතව පිළිගන්න. එතකොට කොච්චි කරලක් අපේ තොලේ දිවේ ගෑවුනොත් අපි අපේක්ෂා නොකරන අවස්ථාවක එහෙම සිද්ධ වුණොත් අපි ඒකෙන් අපට කටුක දුක් වේදනාවක් දැනෙනවා. මනසෙත් ඒකට දෝමනස්සයක් හටගන්නවා. හැබැයි තමන් අනුභව කරන්න කැමැතිම ව්‍යංජනයකට මස් මාළු ආදියට ඒක මිශ්‍ර කරලා දිවත් පුපුරු ගහනවා තොලත් පුපුරු ගහනවා හොටු දියර ගලනවා කඳුළු වැగిරෙනවා දැන් එතකොට දුක්ඛ සහගත කාය විඥානයක් තමයි ඇති නමුත් ඒක තමන් කැමැත්තෙන් අනුභව කරනකොට ඒ පිළිබඳව සෝමනස්සයක් ඇති වෙනවා එතකොට වේදනාව වශයෙන් කයට දැනෙන්නේ ඍජුව ඉන්ද්‍රියෙන් ගන්නේ දුක්ඛ සහගත. හැබැයි මනස විසින් ඒකට ප්‍රතික්‍රියා දක්වන්නේ සෝමනස්ස සහගත. එතකොට දැන් මේ ලෝකේ කාන්තාවක් විසින් විඳින බරපතල දරුණුම දුක් වේදනාවක් තමයි දරුපසූතියේදී උසුලන්නේ. එතකොට ඒක ඇතම් කෙනෙක් දෝමනස්ස සහගතව ගන්න පුළුවන්. එහෙම දෝමනස්ස සහගතව ගත්තහම දරුවා බිහි වුණාට පස්සේ සමහරු ඒ සැමියාත් එක්කලා මානසිකව ගැටෙනවා. දරුවත් එක්ක ගැටෙනවා. දරුවා ප්‍රතික්ෂේප කරනවා. සැමියා ප්‍රතික්ෂේප කරනවා. සියදි විනාශා ගන්නට හිතනවා. ඒ බඳු තත්ත්වයන්ට පෙළඹෙන්න පුළුවන් අර දුක්ඛ වේදනාව දෝමනස්ස සහගතව මනසින් පිළිගන්න. එතකොට කයට දරුවා බිහි කිරීමේදී ඇතිවෙන කරකශ දුක්ඛ වේදනාව ඒක මනසින් දෝමනස්ස සහගතව පිළිගත්තොත් අර වගේ ප්‍රතිචාර වලට එන්නට පුළුවන්. හැබැයි බොහෝම අවුලොන්ට පුළුවන්කම තියෙනවා ඒ දුක්ඛ සහගත වේදනාව සෝමනස්ස සහගත මනසින් පිළිගන්න. ඇයි මට දරුවෙක් ලැබෙනවා. මට දරු සම්පතක් ලැබෙනවා. මෙතෙක් කල් අපි බලාපොරොත්තු වෙච්ච අපේ අපේක්ෂාව ඉටු වුණා. එතකොට මේ විදිහේ බොහෝ සංකල්පනාත් එක්කලා අර කටුක උග්‍ර දුක් වේදනාවක් ඇති වෙන්නේ. හැබැයි ඒක මනසින් පිළි අරගෙන ඒකට ප්‍රතිචාර දක්වන්නේ සෝමනස්ස සහගතව. මෙන්න මේ විදිහට අපට ප්‍රධාන වශයෙන්ම මේ පංචේන්ද්‍රයන්ගෙන් අරමුණු ගනිද්දී ඒ ආරම්මන රසය කෙලින්ම බාහිර අරමුණේ රසය දැන් අපිට කෙලස් ඇති වෙනකොට අපි කෙලස් එහෙම නැත්නම් කාමයේ ඇති වෙනකොට කාමයේ දෙආකාරයකින් විග්‍රහ කරනනේ වස්තුකාම ක්ලේශකාම වස්තුකාම කියන්නේ ඒ මොහොතේ අපිට අරමුණ ඒ වස්තුව ඉන්ද්‍රියට ගෝචර ඒ ගෝචර වෙනකොට ඒ සම්බන්ධ ක්‍රියාශීලී බවක් ඇති වෙනවා. ඒක තමයි වස්තුකාම. ක්ලේශකාමය කියන්නේ වස්තුව නැහැ. ඒ පිළිබඳව අරමුණු කරනවා අරමුණු කරමින් අපි ඒකට ඇලෙනවා බැඳෙනවා ප්‍රිය වෙනවා ඒ වගේම ඇති වෙන මනෝභාවයටත් අපි ඇලෙනවා අරමුණටත් ඇලෙනවා අරමුණ සම්බන්ධව සිතන කල්පනා කර මනෝභාවයටත් ඇලෙනවා. එතකොට ඒක ක්ලේශකාම. දැන් එතකොට අර වස්තුකාමේදී ඍජුවම අර වස්තුව පිළිබඳව යම්කිසි අරමුණක් ගන්න. හැබැයි ක්ලේශකාමේදී අර ඇතිවෙච්ච මනෝභාවය එහෙම නැත්නම් ඒ අරමුණ පිළිබඳව ඇතිවෙච්ච රසය පිළිබඳව Tamanගේ මානසික නිගමනයක් ඇති වෙනවා. එතකොට නිගමනයේ නිසා තමයි අපි ඒකට ඇලුම් කරන්නේ. අන්නේ විදිහට මේ සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා කියන ප්‍රධාන වේදනා තුන තමයි පංචේන්ද්‍රයන්ගෙන් අපි ග්‍රහණය කරන්නේ. පංචේන්ද්‍රයන් පදනම් කොටගෙන විඥානයේ පහළ වෙනකොට ඒ ද්විපංච විඥානේ ද්විපංච විඥානය කියලා කියන්නේ කුසල මූලිකව හෝ අකුසල කුසල විපාක වශයෙන් හෝ අකුසල විපාක වශයෙන් චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියලා ඇති ඒවැදී කුසල විපාකයෙන් ඇති වුණත් අකුසල විපාකයෙන් ඇති වුණත් චක්කු විඥානය උපේක්ඛා සහගතමයි. සෝත විඥානය උපේක්ඛා සහගතමයි. ඝාන විඥානය උපේක්ඛා සහගතමයි. ජීවහා විඥානය උපේක්ඛා සහගතමයි. නමුත් කාය විඥානය කුසල විපාකයෙන් ඇති වෙනකොට සුඛ සහගතයි අකුසල විපාකයෙන් ඇති වෙනකොට දුක්ඛ සහගතයි අකුසල විපාකයෙන් ඇති වුණත් කුසල විපාකයෙන් ඇති වුණත් ඒ ගත්තු ආරම්මණය පිළිබඳව මනසින් තීරණය කරද්දී නිගමනය කරද්දී තමන්ගේ රුචි අරුචිකම් මත අත්දැකීම් මත ආකල්ප මත අපේක්ෂා මත බලාපොරොත්තු මත සිතන පතන විදිහ මත ඒතනත්තා ඒක පැමිණෙන්නේ අකුසල විපාකයක් හැටියට වෙන්නට පුළුවන් හැබැයි ඒක සෝමනස්ස සහගතව බාර ගන්න පුළුවන් පැමිණෙන්නේ කුසල විපාකයක් හැටියට වෙන්න පුළුවන්. හැබැයි ඒක දෝමනස්ස සහගතව බාර ගන්නට පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේගේ දැක්ම දේවදත්ත හඳුන්වන්නට ලැබුණා. එතකොට චක්කු විඥාන වශයෙන් උන්වහන්සේට කුසල විපාක චක්කු විඥානයක් පහළ වෙනවා. හැබැයි උපේක්ඛා සහගත වේදනාවක් තමයි එතනදී ගන්න. ඊට පස්සේ දැන් මේ ආරම්භණය පිළිබඳව මනසින් නිගමනය කරනකොට අර పూర్ව සසරේ වෛරී ස්වභාවයත් එක්කලා මේ අරමුණ පිළිබඳව තීරණය කරනකොට දෝමනස්ස සහගත ස්වභාවයකින් අරමුණ ප්‍රතික්ෂේප කරන අරමුණ සමග ගැටෙන ස්වභාවයකින් මනෝභාවයන් ජනිත. එතකොට අනාථපිණ්ඩික සිටුතුමාට විසාකාවට සරියුත් හාමුදුරුවන්ට ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේගේ රූප ඡායාව දකිනකොට චක්කු විඥානය පහළ වෙනවා ඒත් උපේක්ඛා සහගතව. හැබැයි උන්වහන්සේලාට සාංශාරික හුරුව පුරුද්ද සද්ධාව ප්‍රඥාවත් එක්කලා බුද්ධ දර්ශනය පිළිබඳ සෝමනස්ස සහගත මනෝභාවයක් ඇති වෙනවා. මෙන්න මේ විදිහට අරමුණු රසය ගන්නා ස්වභාවය. එතකොට සෑම සිතකම අරමුණු රසය ගන්නා ගතියක් තියෙනවා. ඒ අරමුණු රසය ගන්නා ගතිය තමයි වේදනා නැත්නම් වේදනා චෛතසිකයේ හැටියට හඳුන්වන්නේ. එතකොට මේ වේදනා චෛතසිකය සුඛ දුක්ඛ උපේක්ඛා කියන ක්‍රම තුනට ඇති වෙනවා. ඒ පිළිබඳව මනසින් ඇති කරගන්නා තීරණය මත සෝමනස දෝමනස කියන දෙආකාරයෙන්ම එය ඇති වෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ මනසින් ඇති කරගන්නා තීරණය හැම විටම දැන් ලෝභ මූලිකයි, ද්වේෂ මූලිකයි කියලා එහෙම කියන්නටත් පුළුවන් කමක් නැහැ. මොකද දැන් ඥාන සංප්‍රයුක්ත සිත සෝමනස්සේ දෙන්නට පුළුවන්. සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත. ඒතර ප්‍රඥාවෙන් තමයි කාරණේ දිහා බලන්නේ. විදර්ශනා ප්‍රඥාවෙන් තමයි අරමුණ දිහා බලන්නේ. ඒ විදර්ශනා ප්‍රඥාවෙන් අරමුණ දිහා බලනකොට මනවින් අරමුණ ධර්මානුකූලව ප්‍රකට වෙද්දී පුද්ගලයාට සෝමනස්ස සහගත බව දැනෙන්නට පුළුවන්. එතකොට ඒ නිසා ඥාන සංප්‍රයුක්ත කුසල් සිතේ අර විදිහට සොම්නස් සහගත බව ක්‍රියාත්මක වෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට රහතන් වහන්සේ කියලා කියන්නේ උන්වහන්සේට ලෝභයවත් ද්වේෂයවත් ඇති වෙන්නේ නැහැ. හැබැයි රහතන් වහන්සේට සිනහ පහළ වීමේදී ඇති වෙන හසිතුප්පාද චිත්තේ සෝමනස්ස සහගත හසිතුප්පාද සිත. එතකොට උන්වහන්සේට ඒ සෝමනස් බව ඇති වෙන්නේ ඇලීමෙන්වත් ගැටීමෙන්වත් නෙමෙයි. අර ලෝක ධර්මතාවයේ ප්‍රකට වීම. ඒ ලෝක ධර්මතාවය දැකලා ඒක ප්‍රකට වෙනකොට ඒ පිළිබඳව ඇති වෙන ඒ සෝමනස්ස සහගත ස්වභාවය. ඒ නිසා ඒ සෝමනස්ස සහගත බව ලෝභ මූලිකමයි කියලා තීරණය කරන්න බෑ. ඒක ලෝභ මූලික වෙන්නටත් පුළුවන්. ලෝභ මූලික වුණොත් ඒක සාමිස ස්වභාවයක් ගන්නවා. අලෝභයෙන් යුක්ත වුණොත් නෛෂ්කාම්‍ය ගුණයත් එක්කලා මුහු වෙලා නම් ප්‍රඥාවෙන් යුක්ත නම් එතන ඒ සෝමනස්ස සහගත බව අර පංචකාමයන්ගෙන් එහාට ගිය ඒ කියන්නේ निराமிස ස්වභාවයක් ගන්නට පුළුවන්. හැබැයි දෝමනස්ස බව කියන එක හැම විටම ඇති වෙන්නේ. එහෙම निराமிස බවක් තුලින් දෝමනස්ස සහගත බවක් ඇති වෙන්නට ඉඩක් නැහැ. එතන දෝමනස්ස සහගත බව ඇති වෙන්නෙම හැම විටම මානසිකව ගැටීම නිසාමයි. ඒ නිසා රහතන් වහන්සේට දෝමනස්ස සහගත සිත් ඇති වෙන්නේ දැන් කෙනෙකුට මෙතනදී ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් විදර්ශනාවේදී වේදනානුපස්සන සතිපට්ඨානයේදී සුඛ දුක්ඛ උපේක්ඛා කියන වේදනාවන් සාමිස නිර්ාමිස වශයෙන් බලන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඇයි එතන සොම්නස දොම්නස ගැන නෙමේ කතා කරන්නේ. සුඛ දුක්ඛ උපේක්ඛා සුඛ දුක්ඛ උපේක්ඛා කියන්නේ මේ පංචේන්ද්‍රයන්ගෙන් ඍජුවම ලැබෙන දේ. එතකොට ඒ ලැබෙන දේවල් අපි මේ පංචකාමයන් විඳින්න ගිහිල්ලා නම් අපි දුක් විඳින්නේ ඒක සාමිස දුක්ඛය. අපි භාවනා කරන්න උත්සාහ කරද්දී දේවල් අතහරින්න උත්සාහ කරද්දී ක්ලේශයන්ගෙන් මිදෙන්න උත්සාහ කරද්දී අර ඇනිලා තියෙන උලක් ගලවන්නා වගේ ගතට සිතට දැඩි වෙහෙසක් පීඩාවක් දැනෙන්නට පුළුවන්. එතකොට ඒ දුක්ඛ සහගත බව निराமிස දුක්ඛයක්. මේ මේ කාම සම්පත් ඇසුරු කරන්නට දඟලලා නෙමෙයි කාමයන්ගෙන් නිදෙන්නට වෑයම් කරද්දී ලබන දුක් වේදනා. එතකොට සෝමනස්ස සහගත බවත් එහෙම වෙන්නට මේ සුඛ සහගත බවත් එහෙම වෙන්නට පුළුවන්. ලෞකික වශයෙන් ඒ තනත්තා යමක් භුක්ති විඳිනකොට, කම්සප්ප විඳිනකොට ඒ ඇති වෙන සුඛ සහගත බව ඒක සාමිස සුඛයක්. නමුත් ඒ තැනත්තා ධානය වඩනකොට ඵල සමාපත්තියට සමවදිනකොට ඒ මොහොතේ ඒ තැනත්තාට සුවයක් දැනෙනවා. එතකොට ඒ සුවය निराமிස වශයෙන් ඇති වෙන සුවයක්. එතකොට එතන සෝමනස්ස දෝමනස්ස කතාවක් නැහැ. ඒ නිසා සෝමනස්ස දෝමනස්ස දෙක කුසල මූලිකව ඇති වෙන්නත් පුළුවන්. සෝමනස්සය ලෝභ මූලිකව ඒ කියන්නේ සෝමනස්ස දෝමනස්ස දෙකම අකුසල මූලිකව ඇති වෙන්න පුළුවන්. හැබැයි සෝමනස්සේ පමණක් කුසල මූලිකවත් ඇති වෙන්නට පුළුවන්. දෝමනස්සේ එහෙම ඇති වෙන්නේ එතකොට සුඛ දුක්ඛ උපේක්ඛා කියන මේ අවස්ථා එතනදී අපට කුසල විපාකයක් හැටියට අකුසල විපාකයක් හැටියට ඒ සුඛ දුක්ඛ උපේක්ඛා ඇති වෙන්නට පුළුවන්. එතනින් එහාට අර කර්මජනිත කිරීමේදී තමයි අපි සෝමනස්ස දෝමනස්ස වශයෙන් එතනදී ක්‍රියාත්මක වෙනවා. එතකොට සුඛ දුක්ඛ උපේක්ඛා වශයෙන් මේ ඉන්ද්‍රයන්ට පංචේන්ද්‍රයන්ට දැනෙන යමක් තියෙනවා නම් ඒ පංචේන්ද්‍රයන්ට දැනෙන ටික එක්ක කුසල මූලික කුසල විපාකයක් හැටියට නැත්නම් අකුසල විපාකයක් හැටියට. හැබැයි ඒ සම්බන්ධව ඇති වෙන සොම්නස හෝ දොම්නස කුසල විපාකයක් අකුසල විපාකයක් නෙමෙයි ඒක අපි ඒකට ප්‍රතික්‍රියා දක්වන විදිහ. පෙර දිනකත් අපි සිහිපත් කළා යම්කිසි කෙනෙකුට හිතනක් වෙන්නේ අකුසලය නිසායි කියලා එහෙම ඍජුව කියන්න බෑ. හිතනක් වෙන්නේ චිත්ත පීඩා ඇති වෙන්නේ හිතට දුක ඇති දුම්නස ඇති වෙන්නේ එතකොට ਸੰతాප ඇති වෙන්නේ පසුතැවීම ඇති වෙන්නේ මේ මොකක් හරි සසර කරපු මහා කර්මයක් නිසා. එහෙම කියන්න බෑ. ඒ තනත්තාට ඇසට කනට නාසයට දිවට කයට කර්කශ අරමුණු එන්නේ ඍජුවම සාංශාරික අකුසල විපාක නිසා කියලා කියන්නට පුළුවන්. එතනදී ඒ සිත්වල ඇතිවෙන දුක් වේදනා මොකද ඒවා විපාක සිත්. ඒතර විපාක සිත් හැටියට ඇති වෙනකොට ඒ කර්කශ බව ඇති වෙනවා නම් එතන ඒක අකුසල මූලිකයි. හැබැයි ඒ ඇති වෙන දුක් වේදනාවට මම ප්‍රතිචාර දක්වන්නේ සොම්නස් සහගතවද දුම්නස් සහගතවද උපේක්ඛා සහගතවද ඒක මගේ සති සම්පජඤ්ඤය හෝ අසති අසම්පජඤ්ඤය මගේ රුචි අරුචිකම් ඒව මත තමයි ඒක තීරණය එනිසා මනස පුහුණු කරන කෙනෙකුට අපි මේ දෙහිතදි කතා කරලා තියෙනවා මනස පුරුදු පුහුණු කරන කෙනෙකුට මේ මාර්ගය හරියට දැනගත්තාම සාංශාරික වශයෙන් කරපු කුසල විපාකයක් Tamanට ලැබුණා වුණත් එතනදී සුඛ වේදනා උපේක්ඛා වේදනා දැනුණත් ඒ සුඛ වේදනා උපේක්ඛා වේදනාවන් ඒතනත්තාට පුළුවන්කම තියෙනවා විමුක්තිය සඳහා ප්‍රයෝගී කරගන්න. ඒ වගේම ඒතනත්තා නිවැරදිව ධර්ම මාර්ගය හඳුනාගෙන ප්‍රගුණ කරනවා නම් අපි හිතමු ඒතනත්තාට අකුසල විපාකයක් හැටියට දුක් වේදනාවක් આવොත් ඒ දුක් වේදනාවත් ඒතනත්තාට පුළුවන් ධර්මයේ ප්‍රගුණ කරන්නට උපයෝගී කරගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක ප්‍රතිඵල දෙකක් ඇති කරනවා. ඒතර දුක කියලා කියන්නේ දුක් වේදනාව. දුක් වේදනා මෙතන දුක් ලක්ෂණය ගැන නෙමෙයි එතන කියන්නේ දුක් වේදනා. දුක් වේදනාව යම්කිසි කෙනෙකුට ප්‍රතිඵල දෙකක් ඇති කරනවා. මොනවද? සම්මෝහ වේපක්කම් වා පරියට්ටි වේපක්කම්. එක්ක සම්මෝහය ඇති කරනවා. මුලාව ඇති කරනවා. එක්ක පරේෂණයට පොළඹවනවා. එතකොට දැන් එකම දුක් වේදනාව ඒතනත්තා මුලාවට පමුණවනවද පරේෂණයට යොමු කරනවද කියලා තීරණය වෙන්නේ අර දුක් වේදනාව ඇති උනේ අකුසල විපාකයක් හැටියටම දුක් වේදනාව ඇති වෙන්නේ අකුසල විපාකයක් හැටියට. හැබැයි ඒ පිළිබඳව සෝමනස්ස සහගත වෙනවද, දෝමනස්ස සහගත වෙනවද, උපේක්ඛා සහගත වෙනවද, ඒක ඥාන සංප්‍රයුක්තව ගන්නවද, ඒක අඥානව ගන්නවද කියන ඒක තීරණය වෙන්නේ තමන් සිත පුරුදු පුහුණු කරන විදිහත් එක්ක. අන්න ඒ නිසායි අපට සති සම්පජඤ්ඤය අවශ්‍යයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දුක් වේදනාවේදී යම්කිසි කෙනෙක් බාහිර ලෝකයක් එක්කලා ගැටෙනවා හැපෙනවා පැටලෙනවා ඒ දුක් වේදනාව ඇති වෙන්නට තමන් සන්තකවයි හේතු ප්‍රත්‍ය තියෙන. ඒ කියන්නේ තමන් කරගත්තු අකුසලයක විපාකයකුයි. මේ ගැන හිතනරක් කරගෙන දුක්නස ඇති කරගන්නවා නම් ඒක මේ මම හිතන විදිහේ ප්‍රශ්නෙකුයි. ඒක දකින්නේ නැහැ පැහැදිලිව. දකින්න නැතුව දැන් මේ මට පීඩා ඇති කළේ ඒ නිසා මගේ හිත නරක් වුණේ මේ ඔක්කොම සිද්ධ වුණේ අනුන් නිසා කියලා හිතනකොට ඒත නැත්තම් ලෝකයේ සමග ගැටුම් ඇති කරගන්නට පව්කම් වලට පෙළඹෙනවා. අන්න දුක්ඛ වේදනාව ඒත නැත්තාට හිද්දූෂ්‍ය කරගන්නට ඒ වගේම අන් අය සමග ගැටෙන්නට මිනි මරන්නට හොරකම් කරන්නට කාමයේ වර්ධවා හැසිරෙන්න මේ නොයේ පව්කම් සඳහා හේතු වෙන අර දුක්ඛ වේදනා. එතකොට එතනත්තා අපාය ගාමිනී මාර්ගයට මේ පංචස්කන්ධය හසුරුවන්න එතනත්තාගේ දුක්ඛ වේදනාව හේතුවක් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමහර කෙනෙකුට ඒ දුක් වේදනාව දැනෙනකොට ඒතනත්තා දුක් වේදනාව නිසා ඒතනත්තාට සැනකින් දෝමනස්සයත් එන්නට පුළුවන්. මනස මනසේ ස්වභාවයත් එක්කලා. නමුත් ඒ තැනත් ඊට පස්සේ සිහි සිහිනුවන උපදවාගෙන කල්පනා කරනවා ඇයි මේ දුක්ඛ පීඩාව ආවේ? එතකොට මේක තමන් කරගත්තු දේක විපාකයක්. ඒ නිසායි දුක් වේදනාවක් මේක ගැන දුම්නසක් නොසතුටක් ඇති වෙන්නේ මං ඒ ගැන හිතන විදිහත් එක්ක. දැන් මේක එතනත්තට පැහැදිලිව වැටහෙනකොට අර දුක් වේදනාව නිසා එතනත්තට ප්‍රඥාව උපදිනවා. Tamanට වැටහෙන්නේ නැත්නම් ඒතන තමයි මේක හොයන්න පටන් ගන්නවා. මොකද්ද මේ පීඩාව? කොහොමද මේක ඇති වෙන්නේ? කොහොමද මේක දුරු කරගන්නේ? කාගෙන්ද මේක අහගන්න පුළුවන්? මේකේ මිදෙන ක්‍රමය. අන්නේ තනත්තා පරේෂණයට යොමන මොකද්ද මේ පරේෂණය? ආර්ය පරේෂණය. ධර්ම මාර්ගය සොයන්නට පෙළඹෙනවා. ඒතකොට ඒ තැනත්තා ප්‍රඥා මාර්ගයට යොමු වෙනවා. අනිත් තැනත්තා අඥාන මාර්ගයට. අඥාන මාර්ගයට යොමු වෙන තැනත්තා ඒ වේදනාව නිසා බොහෝ අකුසල් රැස් කරගෙන දුගතිගාමී වෙනවා. සසර දිග්ගස්ස ගන්න. අර ඒ දුක් වේදනාව නිසා ප්‍රඥා මාර්ගයට යොමු වෙන තැනත්තා එය පාදක කොටගෙන බොහෝ කුසල් ජනිත කරගන්නවා විදර්ශනාව වඩනවා මේ දුක්ඛයන් ඇතිවෙනේ සසර අකුසල කර්ම නිසා ඒ නිසා නැවත අකුසල කර්ම නොකළ යුතුයි කියලා අකුසලෙන් වළකිනවා සුඛ වේදනාවක් නැති වෙන්නේ කුසල කර්ම නිසා ඒ නිසා කුසල කර්ම කරන්නට පෙළඹෙනවා චිත්ත පීඩා ඇති වෙන්නේ කුසල අකුසල නිසා නෙමෙයි අපි හිතන විදිහ නිසා ඒ නිසා හිත පිරිසුදු කරගන්නට වෑයම් කරනවා අකුසලෙන් වළකිනවා කුසල් වඩනවා සිත පිරිසුදු කරනවා සබ්බපාපසකරණ කුසලස් උපසම්පදා සචිත්ත පරියෝධපණ. ඒ සමස්ත බුද්ධාන ශාසනය ක්‍රියාවට නම් වන්න ඒ තනත්තාට අර කටුක වේදනාව පීඩාව උපකාර කරගන්න. එකම දුක් වේදනාව කෙනෙකුට ප්‍රඥාව අවදි කරන්න කෙනෙකුට අඥාන බව අවදි කරන්න කෙනෙකුට කුසල් කරගන්න කෙනෙකුට අකුසල් කරගන්න හේතු වෙන්නේ කුමක් නිසාද? ඒ තනත්තා ඒකට ප්‍රතික්‍රියා දක්වන ආකාරය මත. එනිසා ස්වභාවිකවම කුසල අකුසල කර්ම විපාක වශයෙන් අපට ලැබෙන්නේ සුඛ දුක්ඛ උපේක්ඛා කියන කර්ම තුන විතරයි. සෝමනස්ස දෝමනස්ස කියන දෙක රඳා පවතින්නේ සාංශාරික කුසල අකුසල කර්ම විපාකයන් මත නෙමෙයි ඒ කුසල අකුසල කර්ම විපාකයන් මත ඉන්ද්‍රයන්ට ගෝචර වෙන දෙයට අපි ගන්නා තීරණ අපි ගන්න ප්‍රතිචාරය අපේ ප්‍රතික්‍රියාව අපි දිහා බලන විදිහ මත තමයි සෝමනස්ස දෝමනස්ස තීරණය වෙන්නේ. එතකොට මේ කරුණු පහම බුදුදහමේ ඉන්ද්‍රිය ධර්ම හැටියට හඳුන්වනවා. එතකොට අභිධර්මයේදී ඉන්ද්‍රිය 22ක් පැහැදිලි කරනවා. දැන් අතරම අද අපට කල්පනා වුණා මේ අභිධර්මයේ මූලික කරුණු පොතේ තියෙන ධර්ම 82ක් තියෙනවා. මේ 82 පැහැදිලි කරලා ඊට පස්සේ අපි තව කතා කරන්න ඕන වටිනාම කොටසක් තියෙනවා අභිධර්ම මාර්ගයේ අග කොටස. ඒ කියන්නේ මේ සමස්ත පරමාර්ථ ධර්ම වලට අදාළ කෘත්‍ය ඊළඟට ඒවාෙහි ඉන්ද්‍රිය ගුණය, අධිපති ගුණය මේ බඳු ගොඩාක් පැති. ඊළඟට ඒවා හේතු ප්‍රත්‍ය වශයෙන් යෙදෙන විදිය මේවා පිළිබඳව අපි කතා බහ කරන්න ඕන කියලා අපට අද හිතුණා. මොකද ඒ ඒ කොටස තරම්ම වැදගත් දැන් මේ සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා කියන කාරණා පහම අභිධර්මයේදී බුදුරජාණන් වහන්සේ දක්වන ඉන්ද්‍රිය ධර්ම හැටියට. ඉන්ද්‍රිය ධර්ම 22ක් දක්වනවා පරමාර්ථ ධර්ම කතාවේ. ඉතින් අපි කවුරුත් දන්න චක්කුසෝත ගහන જીවහා කායමන මේවා ඉන්ද්‍රිය ධර්ම. ඊළඟට මේ කියන සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා ඒවා ඉන්ද්‍රිය ධර්ම. ඊළඟට ස්ත්‍රී භාව රූප පුරුෂ භාව රූප ඒවා ඉන්ද්‍රිය ධර්ම. ඊළඟට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඒවා ඉන්ද්‍රිය ධර්ම. ඊළඟට සෝවාන් මාර්ගඥානය හා යෙදෙන ප්‍රඥාව නොදන්නා දේ දැනගනිමි කියලා ඇතිවෙන ඒ ප්‍රඥාව ඒක ඉන්ද්‍රිය ධර්ම. එතෙන් පටන් සීක පුද්ගලයාගේ සිත්වල ඇතිවෙන ප්‍රඥාව තව ඉන්ද්‍රිය දාන. අරහත්ත්වයටපත් උනාට පස්සේ දැන් සියල්ල දැනගත්තාය කියලා ඇතිවෙන ඥානය තවත් ඉන්ද්‍රිය ධර්ම. මේ විතර ඉන්ද්‍රිය ධර්ම 22ක් පිළිබඳව දක්වනවා. ඒ අතර මේ සුඛ දුක්ඛ උපේක්ඛා සෝමනස්ස දෝමනස්ස කියන පහ එතකොට මේ මේ 22ම ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ තමන්හා සංප්‍රයුක්ත ධර්මයන්ට බලපෑම් කරන්න, අධිපතිකම් කරන්නට. ඒවා Tamanට අනුකූල කරන්නට සමර්ථයි. දැන් ඇස ඒ ඇසේ පහළ වෙන චක්කු විඥාණයට අධිපතිකම් කරනවා. ඒ චක්කු විඥාණයට බලපෑම් කරනවා. චක්කු විඥාණය වඩා පැහැපත්ත මේ අරමුණ ගන්නට සමත් වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ චක්සු ප්‍රසාදයෙන්. චක්සු ප්‍රසාදයේ යම් යම් බලදුබලකම් තියෙනවා නම් අර චක්කු විඥාණයෙන් ගන්න අරමුණ උස් පහත් වෙනවා. එතකොට චක්කු විඥානයේ ස්වභාවය තීරණය වෙනවා චක්සුද්්වාරයත් එක්ක. ඒ නිසා චක්සුද්්වාරය නැත්නම් චක්කු කියලා කියන්නේ ඉන්ද්‍රියයි. නමුත් දැන් අපි ඇස කනනාසේ දිවකය සිත කියලා කියන්නේ මේවා ඉන්ද්‍රියන් කියලා හඳුනාගෙන තියෙන මොකක් නිසාද මේවට ඉන්ද්‍රියන් කියන්නේ කියලා සාමාන්‍ය ලෝකයා විමසලා බලන්නේ නැහැ. එතකොට ඇස චක්කු විඥානයේ ඇතිවීම සම්බන්ධව අධිපතිත්වයක් දරන මූලික වෙනවා. තමන්ගේ බලපෑම ඒකට ඇති අන්න ඒ වගේ තමයි මේ සුඛ දුක්ඛ උපේක්ඛා සෝමනස්ස දෝමනස්යන් තමන්හා සංප්‍රයුක්ත ධර්මයන්ට අධිපතිකම් දරන බලපෑම. ඒ නිසා තමයි අපිට පේන්නේ දැන් යම් කිසි කෙනෙක් වාඩි වෙලා ඉන්නකොට අපි හිතමු කයේ යම් තැනක බලවත් දුක් වේදනාවක් මතුවෙනවා නම් එහාට මෙහාට ඇඹරෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඉරියව්ව වෙනස් කරනවා, නැගිටිනවා. එතකොට ඒ තනත්තාගේ හැසිරීම සම්පූර්ණයෙන්ම හසුරවන්න මේ නාම රූප ධර්ම සියල්ලට බලපෑම් කරන්නට දුක් වේදනාව හේතුවක් වුණා. දුක් වේදනාවේ බලපෑමෙන් ඒ තනත්තාගේ ඉරියව් පැවතුම් සියල්ල වෙනස් වුණා. ඊට පස්සේ ඒ තනත්තාගේ සිහිය ආදිය දුර්වල නම් ඒවත් වෙනස් කරන්නට හේතු වෙනවා අර දුක් වේදනා. ඊළාට සුඛ වේදනාවක් දැනනහම ඒක ආස්වාදනය කරන්න යලි යලි ලබන්න ඒක ලබන්නට බොහෝ වෙහෙසෙන්නට එතකොට ඒක ලබන්නට කුසල් කරනවා අකුසල් වලින් වළකිනවා එහෙම කරන්න එහෙම නැත්නම් ඒ ආස්වාදයේ සුඛය ලබන්නට පව්කම් කරනවා කාමයේ වරදවා හැසිරෙනවා බොරු කියනවා හොරකම් කරනවා මත්පැන් බොනවා මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා එහෙම නැත්නම් සතුන් මරනවා, Tamanට විරුද්ධ පුද්ගලයෝ ඝාතනය කරනවා. එතකොට අර සෝමනස් ඒ සුඛය ලබන්නට බොහෝ පව්කම් කරන්නට පුළුවන්. ඒ සුඛය ලබන්නට සියලු පව්කම් වලින් වැළකීලා කුසල් කරන්නට පුළුවන්. මේ විදිහට සත්වයා ඒ වේදනාව සම්බන්ධව දේවල් අරමුණු රසය දැන ගැනීම සම්බන්ධව ඇතිවෙන මේ ස්වභාවය ප්‍රමුඛ ධර්මයක් ඒකෙන් ඒහා සංප්‍රයුක්ත ධර්මයට බලපෑම් ඇති කරන්න පුළුවන්. ඒ වගේම තමයි සෝමනස්ස දෝමනස්ස දෙක. ඒ සෝමනස්ස දෝමනස්ස දෙක අපි ඒ අරමුණ පිළිබඳව ගන්නා තීරණය තමයි. හැබැයි තීරණය වුණාට ඒ සෝමනස්ස දෝමනස්ස දෙක ප්‍රබලව බලපාන අපේ ගමන් මගට මට යම්කිසි දෙයකින් සතුටක් නැතිනම් එහි යෙදෙන්න නැවත නැවත යෙදෙන්නට කැමති වෙන්නේ නැහැ. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ නිර්වාණගාමිනී මාර්ගයේදී සුඛ සෝමනස්ස ඊළඟට පීති දැන් පීතිය බොජ්ජංග ධර්මයක් හැටියට බෝධි කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම ඒ අවබෝධ කිරීම කියන කාර්යෙහිම අංගයක් හැටියට ඒ අවබෝධය නැමැති කාර්ය සමග එකට යෙදෙන විශේෂ චෛතසිකයක් විශේෂ මනෝභාවයක් හැටියටම ප්‍රීතිය යොදලා තියෙනවා ඊළඟට පස්සද්ධිය සැහැල්ලු බව. ඒකෙන් ඇති කරන්නේ කායික සුවය. පහසු. එතකොට ඒ සුඛ සෝමනස්ස නැතිනම් අර ගැඹුරු කර්කශ ස්වභාවයකට ඒ කියන්නේ කර්කශ කියලා කියන්නේ ක්ලේශයන් ප්‍රහාණය කිරීම කියන එක කටුක දෙයක්. ඇනිලා තියෙන උල් ගලවන්න වගේ ගතට සිතට රිදෙන දෙයක්. අර ගැඹුරු ධර්ම අවබෝධ කරන්න නැවත නැවත මනස මෙහෙවනවා කියන එක උඩුගම්බලා යනවා වගේ වෙහෙස කර දෙයක්. එතකොට මේ වෙහෙසකර කාර්ය කරන්න අපි පෙළඹෙන්නේ නැහැ අර සුඛ සෝමනස්සය නැතිනම්. එතකොට ඒ සුඛ සෝමනස්සය තමයි අපිව ඒ ඒ මාර්ගයට පොළඹවන්නේ මාර්ගයේහි අරන් යන්නේ. එනිසා සංසාර ප්‍රවෘත්තිය තුල බොහෝ අකුසල් කරගන්නට මේ සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්සයන් හේතුව. තමන්ගේ සිතට දෝමනසක් මතු වුණොත් ඒ පුද්ගලයාගෙන් පලිගන්න, විනාශ කරන්න, බොහෝ අපරාධ කරන්න පෙළඹෙන්නට පුළුවන්. තමන්ගේ මනසේ සොම්නසක් ඇති වුණොත් ඒ සොම්නස පවත්වා ගන්න, ඒක දිනා ගන්න, ඒක නඩත්තු කරගන්න බොහෝ පව්කම් කරන්නට පුළුවන්. එතකොට ඒ සෝමනස්සේ පවත්වා ගන්න තමන්ට අයිති නැති දේවල් බලහත්කාරයෙන් ගන්න කාම මිත්‍යාචාරයේ හියදෙන්න ඒ තරත්තා පෙළඹෙන්නට පුළුවන්. ඒ වගේම ඒ සෝමනස්ස දෝමනස්යන් හේතු කොටගෙන ඒ තනත්තා බොහෝ කුසල් කරන්න පුළුවන්. සිතට පසුතැවීම ආදී මතුවෙනකොට මේ පශ්චාත්තාපය මේ චිත්ත පීඩාව ඇති වෙන්නේ ඇයි කියලා සොයලා ඒකෙන් මිදෙන්නට අදාළ ප්‍රතිපත්තියට ධර්මය හදාරන්න, ධර්මය අසුරු කරන්න, ධර්මයට අනුව සිත පුහුණු කරන්න. එන දෙයට ඔරොත්තු දෙන්න අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවන ගුණය ඇති කරගෙන ඒතරත් පෙළඹෙන්න. ඒ වගේම ඒ தත්ත්වය දියුණු කරගන්න සුදුසු තැනක උපදින්න කුසල් කරන්න. එතකොට සම්පූර්ණයෙන්ම මේ ධර්ම විසින් ඒ පුද්ගලයාව හසුරු. ඊළඟට උපේක්ඛාව කියන එකත් විශේෂ ධර්මයක්. මොකද උපේක්ඛා චෛතසිකය අකුසල් කිරීමේදී අකුසලය බලවත් කරන්නට හේතු වෙනවා. දෝමනස්සය අකුසලය බලවත් කරන හේතුවක්, උපේක්ඛාවත් අකුසලය බලවත් කරන හේතුවක්. සෝමනස්සය අකුසලය ජනිත කරන්නට සමහර වෙලාවට හේතු හැබැයි අර උපේක්ඛා සහගත සිත තරම් අකුසලයේදී සෝමනස්ස සහගත සිත බලවත් නැහැ. දැන් ලෝභ මූලික සිත් දක්වනකොට සෝමනස්ස සහගත, ditthිගත සංපයුක්ත හෝ ditthිගත විප්පයුක්ත, අසංකාරික හෝ සසංකාරික සිත් ඇති. සෝමනස්ස සහගත. අර උපේක්ඛා සහගතව අ ditthිගත සංපයුක්ත හෝ විප්පයුක්ත හෝ අසංකාරික හෝ සසංකාරික සිත් පහළ වෙනවා. එතකොට ওই ලෝභ මූලික සිත් අටගත්තන් පස්සේ සෝමනස්ස සහගත සිත් හතරයි, උපේක්ඛා සහගත සිත් හතරයි. එතකොට ඔය සිත් අටෙන් වඩා බලවත් වෙන්නේ මොනා කුසල් සිද්ද කියලා අහුවොත් එතන වඩා බලවත් වෙන්නේ උපේක්ඛා සහගත සිත්. ඇයි සෝමනස්ස සහගත බවින් යම් කෙසේ සැහැල්ලුවක් ඇති කරනවා නමුත් උපේක්ඛා සහගත සිතෙන් ඊට වඩා බර බවක් ඇති කරනවා අකුසලයේ. හැබැයි කුසලයේදී සෝමනස්ස සහගත බව වඩා බලවත් වෙනවා උපේක්ඛා සහගත සිතට වඩා. මොකද කුසලයෙන් කරන්නේ සිත ප්‍රබෝධමත් කරන සිත පිරිසිදු කරන සිත පැහැපත් කරන සිත තියුණු කරන යහපතට පොළඹවන ගතිය. එතනදී උපේක්ඛාවට වඩා සෝමනස්ස වඩා ප්‍රබල වෙනවා. ඊළඟට ධානාසිටවලදී ධානාසිට කුසල්සිට එතකොට එතනට අපි අවතීර්ණ වෙනකොට එතනත් සෝමනස්ස සහගත සිතට වඩා උපේක්ඛා සහගත සිත වඩා තීව්‍ර වෙනවා. ඇයි? දැන් ඥානසිත කියලා කියන්නේ මහග්ගත කුසල්සිත. ලෞකික කුසල්සිතේදී සෝමනස්ස සහගත බව බලවත් වෙන උපේක්ඛා සහගතට වඩා. හැබැයි මහග්ගත සිත්වලදී සෝමනස්ස සහගත සිතට වඩා උපේක්ඛා සහගත සිත වඩා බලවත් වෙනවා. ඒ නිසා තමයි ප්‍රථම ධානයේදී විතක්ක ਵਿਚාර පීති සුඛ එකග්ගත. ප්‍රීතිය තියෙනවා. ද්විතීය ධානයේදී විතක්ක ਵਿਚාර නැහැ පීති සුඛ එකග්ගත. තෘතීය ධානයේදී ප්‍රීතියක් නැහැ සුඛ එකග්ගත. චතුර්ථ ධානයේදී සුඛයක් නැහැ උපේක්ඛා එකග්ගතයි. එතකොට ධානාසිත වශයෙන් අර සෝමනස්ස මේ ප්‍රීති සුඛ සහගත ප්‍රීති සහගත ධානාසිතට වඩා උපේක්ඛා සහගත සිත වඩා තීව්‍රයි වඩා බල සම්පන්න. නමුත් ලෞකික සිත් ගැන කතා කරනකොට ඒ ලෞකික සිතේදී සෝමනස්ස සහගත බව කුසල් සිතේදී බලවත් වෙනවා උපේක්ඛා සහගත බව අකුසල් සිතේදී බලවත් වෙනවා එතකොට මේ සෝමනස්ස දෝමනස්ස බව උපේක්ඛා සහගත බව විතරක් නෙමෙයි තව බොහෝ කාරණා කුසල අකුසල බලවත් වෙන්න හේතු වෙනවා. දැන් අපි මේ අද මේ මොහොතේ කතා කරන්නේ වේදනාව ගැනනේ. එතකොට මේ වේදනාව ගැන කතා කරනකොට මේ සුඛ දුක්ඛ උපේක්ඛාවන් මේ විදිහට තමයි අපිට ජීවිතයට බලපෑම් ඇති කරන්නේ. එතකොට මේ විදිහට මේ වේදනා චෛතසිකය සෑම සිතකම අනිවාර්යෙන් යෙදෙනවා අරමුණු රසය හඳුනා ඒ වගේම වේදනා චෛතසිකය සමස්ත සසර පැවැත්ම නැවැත්ම සුගතිය දුගතිය විමුක්තිය සම්බන්ධ විශේෂ කාර්යයක් කරන. ඇයි අර අවශේෂ සංප්‍රයුක්ත ධර්මයන්ට බලපෑම් ඇති කරමින් තමන්ගේ තමන් කරන කෘත්‍ය විසින් බරපතල කාර්යභාරයක් ඉටු කරනවා අර අරමුණු රසය හඳුනා ගැනීම තුලින්. දැන් මදුපිණ්ඩික සූත්‍රයේදී පැහැදිලි කරන්නේ චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේදේති තං සංජානයි එතකොට අරමුණ ස්පර්ශ කරනකොට අරමුණ ස්පර්ශ කිරීම නිසා විඳීමක් ඇති වෙනවා ඒ විඳීමත් එක්කලා තමයි ඒතනත්තා අරමුණ හඳුනාගන්නේ ඒ කියන්නේ දැන් සුඛ සහගතව හෝ දුක්ඛ සහගතව හෝ උපේක්ඛා සහගතව යම්කිසි අරමුණු රසයක් ගත්තාම ඒ රසයට අනුව තමයි මේ අරමුණ මෙවන්නක් කියලා යම්කිසි අදහසක් ඇති වෙන්නේ. ඕකනම් කොහොම පීඩාකාරී දෙයක්. ඒකනම් සුදුසු දෙයක් නෙමෙයි. ඒකෙන් නම් මහ පීඩාවක් ඇති. මේකෙන් නම් සැපයක් ඇති. මේක මට ඕන. මේක නම් එපා. එතකොට ඒ වගේ අරමුණු පිළිබඳව අපි තීරණවලට එන්නේ ඒ ඒ අරමුණ පිළිබඳව යම් හැඳිනීමක් අපට ඇති වෙන්නට මේ වේදනාව කියන ප්‍රධාන කාරණයක් වෙනවා. එතකොට මේ මේ හඳුනා ගැනීම මත තමයි අපි අරමුණු බෙදාගන්නේ. මේ අරමුණ හොඳ එකක්, මේක නරක එකක්. එතකොට ඇත්තට මේ හොඳයි කියලා හිතන එක අපට බරපතල අනර්ථයක් කරන එකක් වෙන්නත් පුළුවන්. හැබැයි අපට ඒක නිසා සුඛයක්, සෝමනස්සයක් ඇති වෙනවා නම් මම ඒකට ප්‍රිය කරනවා. ඒ නිසා තමයි සත්වයින්ට මේ අරමුණ නිසා කෙලස් වැඩෙනවා මේකෙන් පව්කම් වැඩෙනවා මේකෙන් අනර්ථයක් වෙනවා කියලා කොච්චර කිව්වා වුණත් අකුසලයෙන් වළක්වන්නට පහසු නැත්තේ ඒතනත්තාට ඒ අකුසලය නිසා සුඛයක් එහෙම නැත්නම් සෝමනස්සය සුඛයක් කියලා කියන්නේ ප්‍රകൃතිමත්ව එන කයින් එන වේදනා සෝමනස්සය කියලා කියන්නේ ඒකට තමන් දෙන අර්ථකතන ওই දෙකෙන් කොයි ආකාරයෙන් හෝ Tamanට ප්‍රියශීලී ගතියක් නම් දැනෙන්නේ ඒ අරමුණ හොඳ අරමුණක් ඒක ලං කරගන්න ඕන එකක් පවත්ව ගන්න ඕන එකක් ඒ වෙනුවෙන් ජීවිතේ උනත් පරිත්‍යාග කිරීම යෝග්‍යයි වගේ එකක් සත්‍යයට හැඟෙනවා ඇයි අර සුඛ වේදනාව සෝමනස්ස වේදනාව ඉන්ද්‍රිය ධර්මයක් හැටියට බලපෑම් ඇති කරන නිසා මෙන්න මේ විදිහට වේදනා චෛතසිකයත් ඊටාම සුවිශේෂ චෛතසිකයක් එතකොට සබ්බචිත්ත සාධාරණ චෛතසික හතේ දෙවැනි චෛතසිකයේ හැටියට වේදනා චෛතසිකය. ඒ සබ්බචිත්ත සාධාරණ වෙන්නේ කුමක් නිසාද? අරමුණු රසය ගැනීම සෑම සිතකින්ම විය යුත්තක්. ඒ නිසා අරමුණු රසය ගන්නා වූ ගුණයක් හැම සිතකම ඇති වෙනවා. දැන් පටිච්චසමුප්පාද කතාවේදී පස්සපච්චා වේදනා මේ වේදනාව ස්පර්ශයට පසුව තමයි දක්වන්නේ. හැබැයි පසුව කියලා කිව්වට සබ්බචිත්ත සාධාරණ චෛසිකවල අපි චෛසික විග්‍රහයේදී මුලින්ම කතා කළා ඒකුප්පාද නිරෝධාච ඒකලම්බන වත්තුක. එකම ආරමුණ ගනිමින් එකම ඉන්ද්‍රියක් අසුරු කරගෙන සිතහා එකටමයි හටගන්නේ. එතකොට පස්සචෛසිකයත් වේදනාචෛසිකයත් සබ්බචිත්ත සාධාරණ නිසා හැම සිතකම පහළ වෙනවා. එතකොට හැම සිතකම මේ චෛසික දෙක සිත පහළ වෙනකොට ඒ සිතත් එක්කමයි ජනිත වෙන්නේ. ඒ නිසා පස්සේ ඇති වෙලා ඒ ස්පර්ශයට පස්සේ වේදනාව ඇති වෙනව නෙමෙයි. හැබැයි ධර්මයන් ප්‍රමුඛතාවය අනුව ගොනු කළොත් මුලින්ම සිතයි ප්‍රමුඛ වෙන්නේ. මොකද සිත ඇති වුනේ නැත්තම් මේකක්වත් ඇති වෙන්න විදියක් නැහැ. නිසා මනෝ පුබ්බංගමා ධම්ම. මනස තමයි පූර්වාංග වෙන්නේ. පූර්වාංග වෙනවා කියන්නේ ඉස්සෙල්ලා හිත ඇති වෙලා පස්සේ චෛතසික ඇති වෙන නිසා නෙමෙයි. සිත මූලික වෙනවා. ඊට පස්සේ පස්සපච්ච වේදනා. ස්පර්ශය තමයි ප්‍රත්‍ය වෙන්නේ වේදනාව. ඒක කියන්නේ ස්පර්ශය ඇති වෙලා පස්සේ වේදනාවක් ඇති වෙනවා කියන එක නෙමෙයි මේ දෙකම එකම සිතේ එකවර පහළ වෙලා එකවර නිරුද්ධ වෙන චෛතසික. හැබැයි අර ස්පර්ශය අරමුණ ස්පර්ශ කිරීම කියන කාරණේ සිදු නොවෙනවා නම් අරමුණු රසය ගැනීම කියන කරුණක් වෙන්න විදිහක් නැහැ. ඒ නිසා පටිච්චසමුප්පන්න ක්‍රමයට අනුපිළිවෙලක් හැදුවොත් සිත මූලිකව ඊළඟට පස්ස ඊළඟට තමයි වේදනාව සංග්‍රහ කරන්න වෙන්නේ. හැබැයි මේ විග්‍රහයන් අපි හඳුනා ගන්නකොට පටලවා ගන්නට එපා. දැන් අපිට මේ අභිධර්ම කරුණු වැදගත් වෙන්නේ ඇයිද? සමහර කෙනෙක් ස්පර්ශය ඇති වෙලා තමයි වේදනාව ඇති වෙන්නේ වගේ අදහසකට එනවා නෑ. ස්පර්ශය ප්‍රත්‍ය වෙනවා වේදනාවට. හැබැයි ප්‍රත්‍ය වෙන්නේ මේ එකම සිතේ, එකම මොහොතේ මේ චෛතසික ධර්ම දෙකම එකට සංප්‍රයුක්ත ධර්ම හැටියට ක්‍රියාත්මක වෙන්නේ. එහෙමනම් අපි වේදනාව පිළිබඳව මම හිතනවා ඒක ප්‍රමාණවත් කියලා තව අපිට ඉදිරියේදී මේ අවස්ථාවේදී අවශ්‍ය වෙන හැටියට අපි කතා බහ කරමු. එහෙමනම් අද ධර්ම දේශනාව මෙතනින් නිම කරලා අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.